හොඳයි මේ පින්වතුන්ට ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ තමන්ගේ භාවනාව සම්බන්ධයෙන් යම්සි ගැටලුවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ ගැටලුව ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා. ආයන්තිකේ දහම් ගැටලුව කෙටියෙන් ඉදිරිපත් කරන්න. පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. ඔව්. කමඨා සුද්ධ කර ගැනීම සම්බන්ධයෙන් සක්මන් භාවනාව සංයෝස කරගෙන යනකොට නිහඬ බවත් එක පටන් ගන්නවා ඊට පස්සේ ඈත්තුණු ගොඩාක් ඈත්තුණු අර බොළු බීමේ ප්‍රකට සිතුවිලි කීපයක් ඇවිත් ආය නිහඬ බවට යනවා ඒ කියන්නේ ක්‍රියාවත් නම් නොකරන විදිහට වෙනවා ඊට පස්සේ කියන්නේ ස්පර්ශ වලට යන්නේ නැහැ මේ සිතුවිලි වල තම බලන එක තමයි කරන්නේ සිතුවිලි බුඳ වෙනවා ස්පර්ශත් කියන්නේ බුඳ වෙලා යන එකක් විදිහට සමහර වෙලාවට අර වාටි වගේ වැදෙනවද නැත්නම් මේක ස්වභාවයක් දැනෙන එකක් බොඳ වෙනවා වගේ එක දිගට දැනීමක් විතරක් දැනි එහෙම දැනෙනවා. ඊට පස්සේ සක්මණේ වේගය අඩු වෙලා මේ සක්මන නවතිනවා. ඒක තමයි සක්මන් භාවනාව වෙන සයන්හස. ඔව්. ඒ කියන්නේ සක් ඇත්තටම දැන් සක්මන නවතිනවා කියන එක ඒ ප්‍රමාණිකුල වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ටික ටික සක්මන් භාවනාවේ නිරත වෙනකොට ඒ කියන්නේ හිත එක්තරා අන්දමකින් එකලස් වීමක් තැම්පත් වීමක් වෙන්න ගන්නවා. ඒකට ඒ තැම්පත් වීමට දැන් ඒ අගහරියට යනකොට මේ සක්මන ගැලපෙන්නේ නැහැ. මොකද සක්මන කියන එක චංචල ඉරියව්වක්. නමුත් දැන් හිතට මේ මට්ටමේදී අවශ්‍යයි ඊට වඩා සංසුන් වෙන්න. ඊට වඩා තැම්පත් වෙන්න. ඊට වඩා නිශ්චල වෙන්න. එතකොට ඉතින් අපිට සිද්ධ වෙනවා කයත් නිශ්චල කරන්න. මේ වගේ තැන්වලදී අපි මේ தত্ত্বය හොඳට තේරුම් අරගෙන දැන් අපේ හිතේ හිත ඉල්ලන්නේ මොකද්ද? හිතේ හිතේ දැන් තියෙන උමනාව මොකද්ද කියලා තේරුම් අරගෙන අපිම හිමීට එහෙමනම් සක්මන පොඩ්ඩක් වේගය අඩාල කරලා නතර කළා එක්ක හිටගෙන එහෙම නැත්නම් ඉඳගෙන දැන් චුට්ටක් හිතට තැම්පත් වෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. ඒ සෝයන්ස් එතකොට මම නවත්තලා ඉඳ ගන්නවා. හරි. ඉඳගෙන නිහඬ ඒ විදිහටම ඉන්නවා. හරි. ඒ වෙලාවක ඒ ස්වභාවයෙන්. හොඳයි. මේ පරියන් පරයන්කේ කරන්න ගත්තාම අර නිහඬ භාවනාව පටන් ගන්නෙ. ඊට පස්සේ අර සිතුවිලි බොඳ වෙන සිතුවිලි එක දෙක ඇවිත් යන එකත් එක්ක නිහඬ බවට යන එක ඇවිල්ලා එක සැරයක් ආවර ඉතා පහසු දැනක සාන්ත කියලා කිව්වොත් නිකන් ඒ වගේ ස්වභාවයකට යන එක. අහහ. සුපන් දසක් කිව්වම සයනාස මට කිව්වා එතෙන්ට ඇලිනවද බලන්න කියලා. එතකොට ඒ කියන්නේ මම දැනගත්තා දැන් ඊළඟට තිතගත්තා මේ ස්වභාවය ඉගෙනවා වගේ. එතෙන්ට යන්න ඒකත් ඊට පස්සේ මම ඒකට දැනුවත් වුණා. හරි. ඊළඟට උනේ ඒ ඒ එතකොට ස්වභාවය වගේ එකක් ආවට එකක් බොඳ වුණා වගේ දෙයක් වගේ අත්දැකී. හ්ම්. ඊට පස්සේ දැන් ආයයි දැන් මේ සුභ පරියන්කේදී අත්දැකීම් සයනාස මේ ඒ සිතුවිලි බොඳ වුණාට කැමියා වුණාට පස්සේ යන්න බලන්නේ ඒ නැති ස්වභාවයේ ඉන්න නිහඬ භාවයේ. එතකොට ගලන මේ ස්වභාවයක් අත්දැක්කම මම එතකොට මේ ජීවිතේට කැමැත්තක් තියෙනවා කියලා දැක්කම මම යමක් කරන්න හදනවා වෙන දෙයකට නෙමෙයි වෙන්නේ ඉඩ දෙන්නේ කියන එක දැක්කම කැමැත්ත දිහා බලාගෙන කැමැත්තම අත්දකිනවා. එතකොට ගලන මේ ස්වභාවයට යනවා. ඒ කියන්නේ ඒක නිහඬ ඒකට වචන නැහැ ගලන්නේ දැන් ඒ වගේ ස්වභාවයක්. හ්ම්. ඒක දිගට ඉන්න ඒ කියන්නේ දිගට යම්ස විදියට ඉන්න පුළුවන්කමක් තිබ්බා. හරි. ඊපස්සේ දැන් සමහර වෙලාවට වෙනකස්ම සානස මේ අර සිතුවිලි බොඳ වෙලා දැන් මට තේරෙන එක මගේ පාළියේ නෑ. දැන් සිතුවිලි නැතුව ඉන්න බලන්න. එතකොට මම බලෙන් ඒක වළක්වන එක කරන්න බෑ කියන එකකට පීඩාවක් වගේ දැනෙනවා. හරි. එතකොට ඊට පස්සේ වෙන එකක් දැසන් මට ඊට පස්සේ මොකද වුනේ කියලා ඒ නින්ද ගිහිල්ලා නැහැ. ඒක ගැන මොකද කියන්න දන්නේ නැහැ. හරි. එතකොට අන්නේ ස්වභාවයක් අත්දැකීම සාමාන්‍ය. කමක් නැහැ. ඒ කිසි ගැටලුවක් නැහැ. ඒ කියන්නේ දැන් අපි මුකුත් නොකර සිටීම තමයි දැන් වැඩි වැඩියෙන් කරන්න තියෙන්නේ. මුකුත් නොකර සිටීම වැඩියෙන් කරන්නයි තියෙන්නේ. <laughs> එතකොට එතකොට දැන් හිතන්න ඔය වගේ අපි එනවා බොහොම සංසුන් තත්වයකට හිත සමනය වෙච්ච තත්වයකට ඒ වගේම සංස්කාර නතර කරපු තත්වයකට. සංස්කාර සමනයකට. දැන් ඉතින් සිතුවිල්ලක් පහළ වුණා කියලා මුකුත් කරන්න යන්නේ නැහැ. ඒ මුකුත් නොකිරීම නිසාම එයාගේ තියෙන ස්වභාවයක් වශයෙන් යන තෙලා යනවා. මොකද අපි සංස්කරණය කරන්න ගියේ නැහැ. ඒක මම මේක මගේ සිතුවිල්ලක් කියා ගන්න ගියේ නැහැ. මේක කොහේද යන සිතුවිල්ලක්. ඉතින් මට මෙයත් එක්ක ලොකු අය හොඳයි අපවත්වන්න මේක සංස්කරණය කරන්න මේකට සිතුවිලි එකතු කරන්න. මේක එයා කියා ගන්න මෙයා කියා ගන්න මොකක්වත් වැඩක් නැහැ. ඒකට එයා ආවා ඉතින් එයා එයාගේ වැඩක් බලාගනි. මම ඉන්නේ බොහොම නිකන් සංසුන්ව. ඒ මුකුත් නොකරන ප්‍රති මුකුත් නොකරන ප්‍රතිපදාව තමයි දැන් මම අනුගමනය කරන්නේ. චේතනා පහළ නොකර ගන්නා ප්‍රතිපදාවක් අනුගමනය කරා. ඉතින් එතකොට අන්න තව තව මේවා සංස්කාර සම්පත් වීමක්, සංස්කාර සමනය වීමක්, ප්‍රපංච සමනය වීමක්, විතර්ක සමනය වීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට හිත තව තව සංසුන් වෙයි. හිත නිකන් බොහොම සංසුන් බවකට ප්‍රණීත බවකටපත් වෙයි. ඉතින් ඒකටත් අර කියනවා වගේ හිතේ ඇල්මක් ඇති වෙනවද? ඒවත් ඉතින් අර හිතේම ඇති වෙන දේවල්නේ නේද? දැන් හිතන්න අපි එක පැත්තකින් හදාගෙන යනකොට තව පැත්තකින් අහු වෙන්න පුළුවන්. ඒක හරි වංචනික ගතියක් ඔයකේ තියෙනවා. අපි හිතනවා දැන් නම් මම මේකෙන් ගොඩ ආවා මේක මේ අදානම් අහුුනේ නැහැ මම මට නම් වැඩේ තේරුණා ඉතින් එතනදී තායිත් අපි මමත්වයක් පොඩ්ඩක් හදාගෙන තියෙන්නේ නේද මේ මම තමයි වැඩකාරය මම අද ගොඩ දාන්නා මම අද හොඳට ජයග්‍රහණය කළා මම අද දක්ෂ වුණා කියලා ඊට පස්සේ එතනොත් සමහර විට මේ භාවනාවෙම මේ අපි කරපු නුවණක්කාරම නුවණක්කාරකම අල්ලගෙන ඒකට කෙනෙක් හදාගන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ හරිම වංචනිකයි. ඉතින් ඒ නිසා හරි හරි පරිස්සමේ තමයි මේ හිත පරිහරණය කරන්න තියෙන්නේ. හරි සූක්ෂමව බොහොම නිහතමානීව පැත්තකට වෙලා මේක දිහා බල බලා පුළුවන් ද මේක මේ ඇල්වතුර ගතිය පවත්වගෙන යන්න. කොයි වෙලාවෙද මේක වර්ණ ගැන්වෙන්නේ? කොයි වෙලාවෙද මේක නටන්න ගන්න මේක රත් වෙන්නේ කොයි වෙලාවෙද නැත්තම් මේක නිකන් අර සෙවල බැඳිනවා වගේ නිකන් ඔහේ උදාසීන තත්ත්වයකට කොහෙදපත් වෙන්නේ එහෙමත් නැත්තම් මේක නිකන් කැළඹෙන නැත්තම් කැළතෙන තත්ත්වයකටපත් වෙන්නේ කොහොමද එහෙම නැත්තම් මේකේ මොකක්වත් පේන්නේ නැති අඳුරු තත්ත්වයකටපත් වෙන්නේ කොහොමද කියලා මෙන්න මේ නීවරණ වලින් මේක දුර්වර්ණ වෙන්න නොදී කැළතෙන්න නොදී ආකූල ව්‍යාකූල වෙන්න නොදී අර බොහොම පිරිසුදු ඒ ඇල් වතුර වගේ ගතිය පිරිසුදු බව රැකගෙන යෑමක් තමයි තියෙන්නේ. ඒක ඒ ඒ සඳහා නිකන් අර බොහොම පරිස්සමේ බොහොම අර හිතන්න දැන් අපේ වාහනයක් පදවනකොට විවිධාකාර අනිකුත් අය ඉන්නවානේ. පාරේ යන මගීන් ඉන්නවා. තව වාහන ඉස්සරහටත් එනවා. තව වාහන අපිව පසු කරගෙනත් යනවා. පාරේ නවත්තපු වාහනක් තියෙනවා. පාර හරහා මිනිස්සුත් පයින්නවා. නේද? කොයිතරම් දේවල් තියෙනවද? අපි දැනගන්න ඕනේ අපේ වාහනේ මේ මොකකවත් හප්ප ගන්න නැතිව ගාන්ට මේ පාරේ අරගෙන යන්න. ඒ වගේම වැඩක් තමයි මෙතනක් තියෙන්නේ. ඒසන්ස් එකෙන් මට එතකොට තියෙන අර මේ දැන් ගිහිල්ලා සිතුවිලි අත්හැරලා අර ගිනිහඩ බවට ඒ දැනුවත් වීමන කරන්නේ. එතකොට එතනදී අර ඇලෙන්නේ අර ගිනිහඩ බවේදී ගිනිහඩ බවට ඇලිලා ඉන්න එකක් තියෙන එක. එතකොට අර සිතුවිලි වලට දැනුවත් වීම, දෙහෙට කොට දැනුවත් කියම දැනුවත් වීම සිදු වෙන්නේ නැතුව ගිහින් තනට ඇලෙන්න හදන එක. හ්ම්. එතනින් මම ඒකට වහන්සේ කිව්ව විදිහට මතක් කරලා එතනදී දැනුවත් වුණා. හරි. එතනදී කරනකොට අර කියන සීමාව නැති බව වගේ අත්දැකීමක් එක්ක මේ අර එතකොට අර සිතුවිලි බොඳ වෙන එක තියෙන එක එකතු වෙලා තියෙන්නේ. මට හිතෙදී ඒ සිතුවිලි ආවත් කියන්නේ හිතපත් වෙන්නේ නැහැ වගේ කියන්නේ සමහරවිට එක දෙක එනවා යනවා. ඒකට කියන්නේ කිසිම බැලුවා මේක මේ අපහැදිලි හොයාගන්න අපේ සමහරවිට ඒ වගේ ස්වභාවයක් තියෙනවා. හරි. අනිත් එක අර පළවෙනි සිද්ධා සිදුවීමක් අර උඩට ඇවිල්ලා තිබුණු පීඩාව දැන් සෑහෙන ටඩියක් සමහරවිට හොයන්නත් මොකද්ද එකක් තියෙනවා දැනෙනවා වගේ එතකොට තමයි මතක් වෙනවා මෙහෙම එකක සියුම් බවක් වෙලා කියලා. හ්ම් ඒ ස්වභාවය තමයි තියෙන සංඥා. හොඳයි කිසි ගැටලුවක් නැහැ. ඔහම දිගට කරගෙන යන්න. ඒ කියන්නේ Taman අද අපිට පොඩ පොඩ වැටහෙන්න තියෙන මේක නිකන් අර දැන් පවිත්‍රතාවයේ වැඩිවීමක්, පිරිසුදු භාවයේ වැඩිවීමක්. එතකොට ඒකේ වර්ණයක් පවක්වත් නැහැ. ඇල්ලතුරු ගතිය වැඩිවීමක් තමයි වෙන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම අනිත් එක තමයි ඒ ඇල් වතුර ගතිය පවත්වන්න අපි කරන දැඟලිලි ප්‍රමාණය අඩු වීමක්. අපි යොදන වීරයේ අඩු වීමක්. දැන් අපි ඉස්සර නම් ලොකු සමාධියක් හදාගෙන ගැඹුරු සමාධියක් හදාගෙන ලොකු වීරයක් තුලින් ඒක පවත්වගෙන එහෙම තමයි මේක නඩත්තු කළේ. දැන් අපි තව තව ඉස්සරහට යන්න යන්න මේ නඩත්තු කිරීම සඳහා අපි වැය කරන ශක්තිය එන්නෙන් අඩු වෙනවා. මේක නිරායාස ගමනක් බවට පත් වෙනවා. නිකන් සැහැල්ලුවෙන් යන ගමනක්. નિરાයාසයෙන් යන ගමනක්, අඩු වීරයකින් යන ගමනක් නේද? මේක නිකන් දැන් හිතට උරුම වෙච්ච ගමනක්. මේක නිකන් යාගෙම ස්වාභාවික ගමනක්. ඔන්න වගේ නිකන් අර ඩිෆෝල්ට් නේචර් එකක් බවට, යාගෙම ආවේනික ගමනක් බවට ඒකපත් වෙනවා නම් ඒ කියන්නේ යන ගමන හොඳයි. ඒ සත්‍යයෙන් කතාව ගැන ගොතන් යනකොට මම බලද්දී අර ඉස්සර වගේ මිනින්න බෑ. ටග් ගාලදී මම බලද්දී කතාව කැඩි කැඩි යනවා. කියන්නේ ඒක තියෙන්නේ. හරි. හොඳයි හොඳයි හොඳයි හොඳයි හොඳයි තෙරුවන් සන්නයි ඊළඟට හොම් ගැටලුව සම්භයට ඉදිරිපත් කරන්න පුළුවන් අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔව් අද චූල වේදල සූත්‍රයේ සම්බන්ධයෙන් මම අහන්නේ දැන් ඒකේ තම තීරුගේ යම් දහම් පරයයක් අවබෝධ වෙනකොට මාර්ගඵල ලැබීමක් හා ඊතරම්කව චිත්තචෛතසිකවල ඇතිවන වෙනස් වීම මත ශරීරයේ හෝමෝනවල වෙනස් වීමකුත් සිදු වෙනවද? ඒ කියන්නේ සිත් අරහත් මට්ටමේදී ක්‍රියාසිත වගේ පත්‍යන සම්බන්ධයෙන් දහමට අනුව ඉතින් එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ අපි රහත් වෙලා කියනවා නම් නෙමෙයි මේ ඉතින් <laughs> දැන් කොහොමත් ඉතින් අපේ හිතට අපේ කය සම්බන්ධයිනේ. අපේ හිත තුළ ක්‍රියාත්මක වෙන ස්වභාවය කයට තද බල බලපෑමක් තියෙනවා. එතකොට මෙන්න මේ මනෝමූලික රෝග තියෙනවානේ. ඉතින් ඔය මනෝමූලික රෝග සෑහෙන දුරට අඩු වෙලා ඒ වෙනුවට මනස මූලික කරගත්ත කායික සුවතාවය, කායික පැහැපත් භාවය එහෙම නැත්නම් කායික නිරෝගතාවයක් ඇති වෙන්න පුළුවන්. දැන් ඒකමනේ දැන් ඔය හිතන්න බොජ්ජංග සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. දැන් ඊටාම ඔත්පල වෙච්ච අවස්ථාවක බුදුරජාන් වහන්සේම ගිහිල්ලා බොජ්ජංග ධර්ම දේශනා කරනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. එතකොට උන්වහන්සේ සුවපත් වෙනවා. ඊළඟට මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. උන්වහන්සේත් සුවපත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේම අසනීප වෙච්ච වෙලාවක මහා චුන්ද මහරහතන් වහන්සේ ඉඳලා බොජ්ජංග ධර්ම දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ සූපත් වෙනවා. ඉතින් කියන්නේ අපි තුල හොඳට අර ධර්මයේ තෙද ගැන්විලා ඒ ධර්මානුකූල මානසිකත්වයක් ගොඩනගෙනකොට ධර්මමය මානසිකාරයක් ගොඩනගෙනකොට නොබැඳුණු තත්ත්වයක් හිත තුල ගොඩනගෙනකොට ඒ ඒ මට්ටමේදී ඉතින් ඒක ප්‍රබලව කයට බලපානවා. ඒතර කායික නිරෝගීතාවයට සෑහෙන බලපෑමක් කරනවා. ඒ නිසා මෑනියෝ කියන එක ඇත්ත කියලා ගන්න පුළුවන්. මොකද මනස නිරෝගී වෙනකොට කයත් නිරෝගී වෙනවා සෑහෙන දුරකට. නමුත් ඉතින් කය වයසට යන එක, ළඩ වෙන එක යම් පමණකට සිද්ධ වෙවි 100 100ක් ඉතින් වළක්වන්න බෑ. නමුත් සෑහෙන දුරට නම් නිරෝගී වීමක් සිද්ධ වෙනවා. සිද්ධ විය යුතුයි අත්‍තරම. ඉතින් හෝමෝන වේවා, ඒ කොමන කොමන දේවල් හෝ වේවා ඒවා සිද්ධ වෙවි. දැන් ඔය ඇත්තටම විද්‍යාවෙන් හොයාගෙන තිනවා ඔය සිද්ධ වෙන දේවල් සම්බන්ධයෙන්. හිතා හිතන්න දැන් මොලේ එහෙම තියෙන නියුරෝන වල ඊළඟට මොකද්ද DNA වල තියෙන මේ වෙනස් වීම ඔක්කොම දැන් සෑහෙන දුරට හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ යම්ස කෙනෙක් සතිමත් බවක් දිනු කරනවා නම් භාවනාවක් වඩනවා නම් ඒ ඒ කය ඉක්මනින් වයසට නංවන යම්කිසි දේවල් ඒවා නිකන් දුර්වල වෙලා ඒ වෙනුවට දැන් යාව නිකන් තිරිහම් කරන ගතියක්. එහෙමත් නැත්නම් ඒ වයසට යෑම ටිකක් වේගය අඩාල කරන ගතියක්. ඒවා පවා හොයාගෙන තියෙනවා. දැන් විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා. පැහැදිලි ස්වාමීන් වහන්සේ එතකොට දැන් ඔය අනිශ්චිතභාවය දැන් අපි කොහොම සංසම්ව ඉන්නවා නම් ඒ ඊටත් වැඩි කරගන්න පුළුවන් ඒ වුණාට සාහන්සේ ඔය අවශ්‍ය දහම් ටික අවබෝධය ලැබෙන්න ඕනේ නේද අත්‍යවශ්‍ය දහම් ටික ඒ ටික සම්පූර්ණ කරගන්න වෙනවා අවශ්‍යයි අනිවාර්යයෙන්ම අවශ්‍යයි මොකද ඒ කියන්නේ අපි තුල සැකේ දුර වෙන්න ඕනේ නේද? මම දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඊටව ඉදිරියට මොනවද කරන්න තියෙන්නේ? මම මේ වඩපු මාර්ගය නිවැරදිද? නැත්නම් වඩපු මාර්ගය වැරදිද? මම මේ ඉන්න තත්ත්වය මොකද්ද? කින්දමන්ද කියලා අපේ හිතේ নানা ප්‍රකාර විචිකිච්ඡාවන් හටගන්න ඉඩ තියෙනවා. নানা ප්‍රකාර සැක පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ සැක ටිකක් දුර වෙන්න ඕනේ. ඒකයි අපිට සුතමේ ඥානිනුත් ලොකු බලපෑමක් කරනවා. අපි අපි අර ඒ කියන්නේ ප්‍රායෝගිකව මේ ධහම ප්‍රගුණ කරනවා වගේම ඒ ප්‍රගුණ කරපු ධහම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව බුදුරජාණන් වහන්සේ කොහොමද මේක අර්ථ දක්වලා තියෙන්නේ කියලා ඒකත් එක්කත් හොඳට ධහමත් එක්කත් ගලප ගන්න පුළුවන් නම් අර සැක දුරු හොඳට සිද්ධ වෙනවා හොඳට මේ ප්‍රතිපදාව සම්බන්ධයෙන් හොඳට තවදුරටත් සද්ධාව පහළ වෙලා ඕකප්පන සද්ධාාවක් ඇති වෙලා සැක දුරු වෙලා ඊට පස්සේ ඉතින් අර මනස හොඳට තහවුරු වෙච්ච ගතියක් හට ගන්න පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ අපි ත්‍රිපිටකයට අදාළවම තමයි මේ එහෙමයි අවබෝධය ලබා ගන්න ඕනේ නේද? දහම් දැනුම අපි ලබා ගන්න ඕනේ ඊට අදාළවමයි. ඔව් ඉතින් එහෙම කියත හැකි නැත්නම් ඉතින් වෙන වෙන දේවල් ඉතින් කොච්චර දේවල් තියෙනවද නේද? සාහිත්‍යමය දේවල් තියෙනවා, වංශ කතාවන් තියෙනවා, අනම්මන ඉතින් ගොඩක් තියෙනවා. ඉතින් ඒව ඔක්කොම හොය හොය ඉන්න ගියොත් ඉතින් වෙන වැඩක් නැති වෙනවා. නමුත් ඉතින් ධර්මය මූලික කරගෙන ප්‍රතිපදා මූලික කරගෙන ඒ දහම් දැනුම ඉතින් අපි ලබා ගන්න අවශ්‍යයි. ඉතා පැහැදිලි ස්වාමීන් වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ඉන්ද්‍රාට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ කමඨාණක් සුද්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව්. ස්වාමීන් මම සුමානකට ඉතර ඉස්සෙල්ලා ඔබ වහන්සේට මේ පැහැදිලි කරලා දුන්න කාපටහනම් පැහැදිලි කරා ස්වාමීන් වහන්සේ එතනදී මම මට දැනුණ දේ තමයි ස්වාමීන් වහන්සේ අර ශරීරයේ අර දරද ස්වභාවය ඒ කියන්නේ අර සක්මනේදිත් පරයන්කයේදිත් අර නොනවත්වාම චංචල කම්පන එහෙම එන ස්වභාවය පිළිබඳව තමයි ස්වාමීන් වහන්සේ මම කමඨාන දුන්නේ. හරි. දැන් දැන් දැන් මේ ස්වභාවය ස්වාමීන් වහන්සේ සම්පූර්ණ වෙනස් වෙලා. හ්ම්. ඒ ස්වභාවය ස්වාමීන් වහන්සේ දැන් අප මේ මම කරපු භාවනාව මේ පැහැදිලි කරන්න ගිය ස්වාමීන් වහන්සේ මේ ටිකේම එහෙමයි. ඊටාම මේ මේ සංසුන් විදිහට තමයි සක්මනක් කෙරෙන්නේ. අයේ දැනෙන අර වරක් පමණක් දැනෙනවා වගේ තද ගතිය ඒකත් ඒකත් පොඩ්ඩක් වෙලා තද ගතිය දැනෙලා ඊට පස්සේ අර සැහැල්ලු ගතියකින් තමයි යන්නේ ඒක ස්වාමීන් වහන්සේට වරින් වර වෙනස් වෙනවා අර විනාඩි දෙක තුනක් එක විදිහකට ගිහලා ඊට පස්සේ ආපහු වෙනස් වෙන ගතියකට යන්නේ ස්වාමීන් වහන්සේ ඊටම සියුම්ව දැනෙනම වෙනත් ශරීරයේ වෙනත් තැන්වල චංචල කම්පන ඊටම සියුම්ව වැටිපුර දැනෙන්නේ නැහැ ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කෙරෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ මට විනාඩි උපරිම විනාඩි 40කට වඩා කරන්න අමාරුයි ස්වාමීන් වහන්සේ නෑ ඒක හොඳයි. ප්‍රශ්නයක් නෑ. ඔය මේ මට්ටම ප්‍රශ්නයක් නැහැ. 40ක් කියන්නේ ප්‍රමාණවත්. ඒකෙදී ඔය දැනෙන දැනීම් සම්බන්ධයෙන් අපිට කිසි පාලනයක් නැහැ කියන එක ඒක අවබෝධයක්. ඒ අපි හිතනවා මේක මේ විදිහට දැනෙන්න ඕනේ මේ විදිහට දැනෙන්න ඕනේ කියලා සමහර විට අපේ හිතේ නිකම් විවිධ උපකල්පන තියෙන්න පුළුවන්. මොකද ඒ එකක්වත් අනුගමනය කරන්නේ නැහැ නැත්නම් ඒකකටවත් අනුගත වෙන්නේ නැහැ ඔය දැනෙන කිසිවක්. ඒතර මේ දැනෙන දේවල් සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ වැඩ කරන්නේ ඒගොල්ලන්ට උවමනා න්‍යාය පත්‍රයකට. ඒක තමයි අපි තේරුම් ගන්න එක කාරණයක්. ඒ කියන්නේ දැන් උතන අපි අනාත්ම දහමක්නේ අවබෝධ කරගන්නේ. දැන් එතකොට අපි හිතාගෙන ඉන්නවා මේවා මගේ, මේවා මට ඕන විදිහට වැඩ කරાવી, මට ඕන විදිහට හැසිරේවි කියලා තමයි ආකල්පයක් අපේ හිතේ තියෙන්නේ. අනාත්ම අනාත්මයක් පිළිබඳ අපිට අවබෝධයක් නැහැ. අපිට තියෙන ආත්මයක් පිළිබඳ අවබෝධයක්. එහෙම වැටහීමක් අපිට තියෙනවා. නමුත් දැන් මේවා පෙන්ලා දෙන්න ගන්නවා ඒගොල්ලන්ගේ තියෙන අනාත්ම ස්වභාවය. ඒගොල්ලෝ මේ හැසිරෙන ආකාරය කිසිම පිළිවෙලක් නැති ගමක් බලාපොරොත්තු විදිහට නෙමෙයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ ඔක්කොම ඒක ප්‍රත්‍යක්ෂයේ මතම දැන් අපිට පොඩ පොඩ පොඩ පොඩ තේරෙන්න ගන්නවා මේක ඊළ මට අයිති දෙයක් නෙමෙයි මේක ඊළ මගේ දෙයක් නෙමෙයි මට හසුරවන්න පුළුවන් දෙයක් නෙමෙයි මට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා ටික ටික එහෙනම් අපිටම අවබෝධ වෙන එක තමයි සිද්ධ වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සංහස පර්යංක භාවනාවත් ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ ඒ කියන්නේ වාඩි වෙලා ඒ සියුම්ව පොඩි වෙලාවක් දැනෙනවා චංචල කම්පන එහෙම දැනෙනවා අර අද දවසේ අර අර අරමුණු නැතුව මේ සෑහෙන වෙලාවක් ඉඳ පුළුවන් වුණා සවිනාස විනාඩි 30 ගාණක් වගේ තමයි පාරයක් භාවනාව කෙරුවේ. හරි. අද මේ වෙනදටත් ඒක තේරෙනවා ස්වාමීන් වහන්සේ අද ටිකක් ඒක වඩා වැඩි වෙලාවක් වගේ අර අරමුණු නැතුව එන්න වෙලාවක් ගෙවුණා කියලා පැහැදිලි වුණා ස්වාමීන් ඒ කියන්නේ මුලින් හොඳට හිතේ සතියක් සමාධියක් දිනු කළා කම්පන චංචල දිහා බලබලා බලබලා හිටියා. හැබැයි ඒකෙන් නිකන් පාර කැපුණා එක්තරා අන්දමක අරමුණක් ලොකුවට ග්‍රහණය නොකර ඉන්න තත්වයකට. එහෙම කිව්වොත් හරිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. ඒකේ වැරද්දක් නැහැ. ඒක එහෙම වෙන්න දෙන්න. එහෙනම් අපි ඔයතු ඒවා දැකීම නිසාම ඕක හොඳට තේරුම් ගැනීම නිසාම ප්‍රත්‍යක්ෂයෙන් නිසාම හිත දැන් පොඩ පොඩ ඒවත් තිබුණත් ගණන් ගන්න නැතුව නැත්නම් ඒවත් තිබුණත් ඒවට ඇලෙන්නේ නැතිව ඒවත් තිබුණත් උපාදාන කරන්නේ නැතුව ඉන්න හැකියාවක් හදාගනීවි. එතකොට විටින් විට හැබැයි මුලින්දම පටන් ගන්න. තාමත් ඉතින් තා පොඩ්ඩක් මුලින්දම පටන් ගන්න මේවා දිහා බලලා ඒවා ඒවා හොඳට හිතට පෙන්නලා දීලා ඊට පස්සේ හිත පොඩ පොඩ ඔය කියන හැකියාව තුල මෝරන්න පටන් ගන්න. ඒකමයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ තව පොඩි දෙයක් ස්වාමීන් වහන්සේ මට සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ දැන් භාවනාවේදී උද පස්සද්දී එහෙම ගත්තී දැනෙනවා දැනුණාට ස්වාමීන් වහන්සේ මට ඒ වෙලාවෙම නැතින ඉවර අවසාන වෙච්ච ගමන්ම මේ මේ කමටහන ලිව්වේ නැත්නම් ස්වාමීන් වහන්සේ මට ඊට පස්සේ මතක නැහැ ස්වාමීන් වහන්සේ. එහෙම ලියලා තියන්න ඕනේද ස්වාමීන් වහන්සේ? නෑ නෑ එහෙමත් අවශ්‍ය නැහැ. දැන් ටික ටික ඔය අමතක අමතක වෙන එක නම් පොඩි කාලයක් වේවි. ඒක එච්චර ගැටලුවක් කරගන්න එපා. මොකද දැන් හිත ඔය අතහරින්න පටන් ගත්තට පස්සේ gediye පිටින්ම අතහරිනවා. වුමනා දේත් අතල්ලා දානවා. එහෙම ප්‍රශ්නයක් හිටිනවා පොඩි කාලයක්. මොකද හිත කැමති නෑ ඊට පස්සේ බරක් ඔළුවේ තියාගෙන ඉන්න. මේ දේවල් අනවශ්‍ය දේවල් හිර කරගෙන ඉන්න, තැම්පත් කරගෙන ඉන්න, මතක තියාගෙන ඉන්න හිතට දැන් තියෙන කලින් තෙමිච්ච පිස්සුව අඩු වෙන්න ගන්නවා. ඉතින් එතකොට එයා මොකක්වත් හිතේ තියාගන්න එයා සැහැල්ලුවෙන්මයි ඉන්න බලන්නේ. හිත නිකම්ම නිකන් සැහැල්ලුවෙන් හිත නිකම්ම නිකන් හිස්ව තියෙන එකට එයා ප්‍රිය කරන්න පටන් ගන්නවා. එතකොට ඉතින් මතක තියාගන්න ඕන එක මතක තියාගන්නෙත් නෑ. ඒකත් අමතක වෙලා යනවා. සුළු මොහොතයි තියෙන්නේ ටක් ගාලා ඉතින් හිතෙන් ගිලිහිලා යනවා. හිතේ රැඳෙන්නේ හිතේ ඊට වඩා අර සහනය හිතේ තියෙන නිදහස තමයි ඊට පස්සේ බලපවත්වන්න ගන්න. ඒ නිසා ඔය වගේ තත්වයක් වෙන්න පුළුවන්. ඒ ගැන එච්චරම මේ ප්‍රශ්නයක් කරගන්න නැතිව ඒකට ඔය පොතක් පතක් පාවිච්චි කරන්න. ඩයරි එකක් වගේ පාවිච්චි කරන්න මොනවා හරි වැදගත් දෙයක් තියෙනවා නම් ටක් ගාලා ඒක ලියලා දාන්න. හිත පුළුවන් තරම් නිදහසේම තියන්න. ඒ කියන්නේ හිතට වද දෙන එක අඩු කරන්න. දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ ඔක්කොම මතක තියාගෙන, හිතාගෙන, කල්පනා කරගෙන ප්‍රපංච කරගෙන නිකට මේ නිකට අත තියාගෙන කල්පනා කරන එකමනේ අපි කරන්නේ. දැන් භාවනාවක් කරන්න ගියාම විපස්සනා කරන්න ගියාම ඔගේ අනිත් පැත්ත තමයි වෙන්න ගන්නවා. මේ කල්පනා කරනවා කියන එක වදයක් වෙන්න ගන්නවා. ප්‍රපංච කරනවා කියන එක මහා කරදරයක් වෙන්න ගන්නවා. ඔළුවේ දේවල් හිර කරගෙන ඉන්නවා කියන එක වදයක් කියලා තේරෙන්න ගන්නවා. ඔළුවේ දේවල් පුළුවන් තරම් මතක තියාගෙන, ගොඩ ගහගෙන පොඩි බැඳගෙන ඉන්නවා කියන එක වදයක් කියලා තේරෙන්න අරගෙන ඊට පස්සේ එයා ඔක්කොම ටික ලිහලා ලිහලා ලිහලා ලිහලා අතහැරලා අතහැරලා දාන්න ගන්නවා. ඒක වෙන්න ඉඩ දෙන්න. ඒකේ අපිට අවාසියක් වෙන තැන්වලදී ඔය ඩයරි එකක් වගේ දෙයක් පොතක් වගේ දෙයක් පාවිච්චි කළා ඒ අවාසියෙන් ගැලවෙන්න. ස්වාමීන් වහන්සේ හොඳයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහොමත්ම පින් පෙරවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ශ්‍රී ලාංකික ඉදිරිපත් කරන්න පුළුවන්. අසරවසන සංඝස් මම කෙටි ප්‍රශ්නයක් අහන්නේ තුලේ අර අද සංඝන්සර සක්කාය කියන පොද විස්තරයක් කරා. එතනදී මට නිකන් හිතුනේ අර භාවනා අපි කතා කරා දැන් ඉස්සෙල්ල කන්නත් වහන්සේ කතා කරා. එතන භාවනා විදි අපි දවස් ඉස්සර අපිට ඉස්සර කරනවා දැන් අරමුණේ ගෙවි යාමක් අපි කියමු අරමුණක් අරගෙන අරමුණේ ගෙවි යාමක් දැකලා අන්තිමට සිත අනිශ්චිතභාවයකට හෝ ඒ උපාදාන කරතරන අතරේ ඒක සක්කාය දිට්ඨියට ගැලපුවොත් ඒක ඒ සක්කාය දිට්ඨිය ප්‍රබල තැනක ඉඳලා සක්කාය දිට්ඨියම සියලුම මට්ටමකට නේද එන්නේ කියලා ගෙවියාමක් නේද කියලා කිව්වමත් හරි නේද සාම. හරි හරි අනිවාර්යයෙන්ම. මොකද දැන් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අපි උපාදාන කරව මට්ටමක්නේ. උපාදානයෙන් නිසා පහළ වෙන තත්වයක්නේ. දැන් අපි භාවනාවකදී විපස්සනාවකදී වෙන්නේ උපාදාන අඩු කර කර අඩු කරගෙන යෑමක්. අන්තිමට ඉතින් ඒකනේ බුදුහාමුදුර දැන් සතිපට්ඨානයේ එක ප්‍රබල ප්‍රතිඵලයක් වශයෙන්මනේ පෙන්වන්නේ. අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති කියලා. ලෝකේ කිසිවක් ඇසුරු නොකර ලෝකේ දෙන කිසිවක් උපාදාන නොකර සිටීමක් තමයි දැන් මේකේ ප්‍රතිඵලය වශයෙන් පෙන්නන. ඉතින් ඒ කියන්නේ සක්කාය දිට්ඨියක් හටගන්න විදිහක් නැහැ. මේ මට්ටමකදී. මොකද උපාදානයක්වත් වෙලා නැති පසුබිමක සක්කාය දිට්ඨියක් හටගන්න විදිහක් නැහැ. රූපයක් උපාදාන වෙලා නැත්තම්, වේදනාවක් උපාදාන වෙලා නැත්තම්, සංඥාවක් උපාදාන වෙලා නැත්තම්, සංස්කාරයක් උපාදාන වෙලා නැත්තම්, විඥානයක් උපාදාන වෙලා නැත්තම් සක්කාය දිට්ඨියක් හටගන්න විදිහක් නැහැ. උසාරියක පැහැදිලුණා ඊට පස්සේ හැබැයි ආයත් යෝගය බේකින් ආවට පස්සේ හැබැයි නොදැනුවත් ඉන්නේ අතලම තමයි කියලා මොකද කරිච්චියද මොකද්ද මට තේරෙන්නේ ආයි කියන්නේ මම අලසයින් ළඟ වාසි ඉතර කරා එතන ඒක හරියි එතනදී එහෙම උනාට පස්සේ හැබැයි ආයි ආයි කියන්නේ මොඩක් ආයි පොඩ්ඩක් කියන්නේ ප්‍රශ්නේ ප්‍රශ්නේ නැවසන එතන එක පැහැදිලි වුණා හරි හරි එතන දැන් ඒ ඒ ඉස්සරහින් පස්සේ දැන් ආයි ඒ භාවනාවෙන් ඉතුරු වෙන්නේ. අයින් වුණාට පස්සේ හරි ආයි කියන්නේ අර ගොඩේම තමයි. <laughs> ඒක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් අපිට අර ඒ නුවණ තියෙන තාක් අපිට වැඩේ කරගන්න පුළුවන්. හැබැයි ඒ නුවණ දුර්වල දුර්වල වෙච්ච ගමන් ආයෙ ගිහලා උපාදාන වෙනවා. ඔතනයි තියෙන ප්‍රශ්නේ. ඒක ඒතන තමයි ප්‍රතිපදාවක් වමනා වෙන්නේ. බැරිද මට මේ නුවණ දිගට පවත්වා බැරිද මේ උපාදාන නොකිරීම දිගට පවත්වා නේද? පැහැදිලි සර්. හොඳයි හොඳයි. හොඳයි. ගමනයි ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙනම් අද අපිට තවත් වැඩ ටිකකුත් තියෙන නිසා මම කැමතියි අද සාකච්ඡාව මෙතනින් එහෙනම් સમાપ્ત කරන්න. අද මම කලල්ගොඩ වැඩ ඉන්නේ. ඉතින් කලල්ගොඩත් කටයුතු කීපයකුත් යෙදලා තියෙනවා. එහෙනම් අද ධර්ම සාකච්ඡාවත් ධර්ම දේශනාවත් අපි මෙතනින් સમાપ્ત කරනවා. අපි මේ තුලින් ජනිත කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදායනුකූලව ettavataචාදී ගාථා සජ්ජායනා කරමු.